ජය වේ අපට බුදු පියාණන් වහන්සේ සිහි කරගෙන යන ගමන. කොහෙද මේ අපි යන්නේ? සසර ගමන නෙමෙයි. ඊට හාත්පසින්ම වෙන ගමනක් තමයි අපි දැන් ආරම්භ කරන්නේ. ඒක තමයි නිර්වාණ ගමන. ඒකට මාර්ගයක් තියෙනවා අපේ යන්න දැසක් තියෙනවා. ඒක නිසා අපි බැඩිවල යන්න උවමනාවක් නැහැ. අපිට කෙලින්ම ගමන් කරන්න පුළුවන් මාර්ගෝපදේශකයෙකුත් ඉන්නවා. මාර්ගය පිළිබඳව කියලා දෙන්න. එමනම් මග හොඳට තිබේ නම් යන්න දැසක් පෙනේ නම් කිම බැඩිවල යන්නේ මම්මුලා වූ එක කුසේ අපිට එහෙම බැදිවල යන්න අවශ්‍ය නැහැ පින්නතුනි. අපිට බුදු පියාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගය හෙලිපෙහෙලි කරලා තියෙනවා. කලක් යනකොට අසත් ධර්මයෙන් මේ නිවන් මඟ වැහෙනවා. ආන් ඒ කාලයට කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. එසේ වැසී ගියා වූ නිවන් මාර්ගය නැවත හෙලි කර දීම සඳහා මහා වීරයෙක් මහා අදිෂ්ඨානයකින් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. කවුද? ඒ තමයි මතු බුදුවන පෝසතාණන් වහන්සේ. දැම්මම උන්වහන්සේ වඩින්නේ මොකද තව පාර හොඳට තියෙන හන්දා. පාර නැත්තම් අදම උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. තවම නිවන් මඟ වැහිලා නැති බව උන්වහන්සේ දන්නවා. ඒක නිසා දැම්ම වඩින්නේ නැහැ. තේරුණේ? මේක වැටි ගියන් පස්සේ නම් එන වඩිනවා උන්වහන්සේ. තවම තියනවා පින්නතුනේ. හැබැයි ඉතින් දැන් එහෙන් මෙන් කැලේ පොඩ පොඩ එනවා. <laughs> තේරුණා නේද? ඉතින් අපි සෑම දිනෙකම ඒ නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඒ නිවන් මාර්ගය තමයි සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් අවසාන වෙන්නේ. ප්‍රතිඵලය තමයි සම්මා ඥානය සහ සම්මා විමුක්තිය. සම්මා ඥානය කියන්නේ මහා ප්‍රඥාව. සම්මා විමුක්තිය කියන්නේ මේ අසාර වූ සංසාරයේහි රැඳී බැඳී ගැලී තියෙනා වූ සිත මුදවා ගැනීම. සිත පිරිසිදු කර ගැනීම කිව්වත් කමක් නැහැ. ඒ පිරිසිදුනා වූ සිත සම්පූර්ණයෙන්ම අපේ සිතිනුත් ඉවත් වෙලා යන්න ඕනේ මේ සිත කියන එක සංකතයක්. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඒක අතහැරලා අපි යන්න ඕනේ. ආන් ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒ සඳහා තමයි ඔබට මේ භාවනා පන්තිය විවෘත වෙලා තියෙන්නේ. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තෝ සද්දං නිවන් මඟ විවෘත කරන ලදී කන් ඇත්තෝ ශ්‍රද්ධාව උමුදා හරිත්වා. එයි මේ කන් ඇත්තෝ කියලා කිව්වේ. සෝතවන්තෝ කියන කන් ඇත්තෝ කියන එකයි. කනෙන් තමයි ධර්මය ඇතුළු කරගන්නේ අපි. මනසෙන් දරා ගන්නවා, සිතින් විමසනවා, සිතනවා. ඒ තුලින් තමයි අවබෝධය තියන්නේ. කනෙන් ඇතුළු කරගන්නවා, මනෙන් දරා ගන්නවා, සිතින් සිතනවා, විමසනවා, තමා තුළින් ප්‍රායෝගිකත්වයේ තුළින් ප්‍රැක්ටිකල් කියලා කියනවා අවබෝධයට යනවා. මම නිතරම කියන්නේ බුදුදහම කියන්නේ පිළිගැනීමක් නෙමෙයි අවබෝධයක් පමණයි. පිළිගැනීමක් නෙමෙයි. ඒක නිසා මේ බුද්ධිමතුන්ට මම කරන ආරාධනාව මම කියන දේ අහන්න දරා ගන්න ප්‍රතික්ෂේප කරන්න එපා. පිළිගන්නත් එපා. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා අසා ගන්න දරා ගන්න යෝනිසෝ මනසිකාරයෙන් සිතන්න විමසන්න සිතා විමසා පිළිගන්නද දැනගන්නද දැනගන්න දැනගන්න බුදු දහම කියන්නේ දැනීමක් යථාර්ථය දැනීමට තමයි බුද්ධ ධර්මය කියන්නේ ධර්මය කියන්නේ සත්‍ය බුද්ධ කියන්නේ අවබෝධය පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥාවන්තයන් සඳහාය දුෂ්ප්‍රඥයන් සඳහා නෙමෙයි. ආන් එකක් මතක තියාගන්න ඕනේ. එතකොට මේ ධාවනා පන්තියට එන්න එන්න පිටිස වැඩි වෙන බව අපිට පැහැදිලිව පේනවා. අදත් ඇති අලුතෙන් ආපු අය. ඉතින් ඒ වුණාට අපිට ඒ අයට කරන්න දෙයක් නෑ. දැන් මේ භාවනා පන්තිය දින ගණනාවක් පහු වෙලා තියෙන්නේ. ගිය සැරේ මම මේ කට්ටියට දේශනා කළේ කුමක්ද? සමාධිය නේද? ඔව්. සමාධිය දේශනා කළා. ඉතින් අද අපි පළමුවෙන්ම සිත සමාධිගත කරගෙන එතනින් එහාට යන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා මේ හැම දෙයක්ම පින්නතුනේ අදි කියන වචනේට එකතු වෙන්න ඕනේ. මේ හැම දෙයක් හැමස්සරින්ම අදි කියන වචනේ එකතු කරගන්න ඕනේ. අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා. ඒ කියන්නේ ලෝකෝත්තර කියන එකයි අදි කියලා කියන්නේ. ලෝකෝත්තර කියන එක. එතන තමයි විසුද්ධ සීලය, විසුද්ධ චිත්තය, විසුද්ධ ප්‍රඥාව තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන එක ඉතින් සාමාන්‍ය ප්‍රත්‍යඥයින්ටත් තියෙනවා. නොඑක් සිල් තියෙනවා. ඉතින් ඔය අපායට බයෙන්, දිව්‍ය ලෝකයට ආසාවෙන් සමහරු නරක වැඩ වලින් අයින් වෙලා හොඳ වැඩ කරනවා. එතන සිල්ලුතුන් ඉන්නව නැත්තේ නෑ. හැබැයි ඒ සීලය තුල තියෙන්නේ තණ්හාව, මාන්නක්කාරකම, මිච්ඡාදිට්ඨිය. තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි. දැනටම නිින්ද ගිහිල්ලා වගේ. කොහොම නම් බෑ. ඇයි නිදිමනවද ඉන්නේ? මේක මේ දේශනාව කරනොත් නිින්ද යනවා නම් තෑගි දෙන්න වටිනවා. ඒ නිදාන ශක්තියට. තේරුණේ? අවදි වෙන්න, අවදි වෙන්න. <laughs> දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ. <laughs> තේරුණා නේද? ඒක නිසා අවදි වෙන්න කට්ටිය ඉතින් මේ සීලය ඒක තමයි මම කියපු කොටස් දෙකක් තියෙනවා ලෞකික සීලය ලෝකෝත්තර සීලය කියලා. ඒ ලෞකික කියලා කියන්නේ ලෝකයට අයිති සම්පත් ලබා ගැනීමට පුළුවන් සීලය. ඒක ලෞකිකයි. ලෝකේ තියෙනවනේ ඔය දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක කියලා. ඒවා කරා යාමට ඇති හැකියාව, ශක්තිය ලෞකික සීලය කියන්නේ. ලෞකික චිත්තය කියන්නේත් ඒක තමයි. සමහරු සමාධිගත වෙනවා බ්‍රහ්ම ලෝකයන්ට. මේ සංඥානා සංඥායතනෙට යන්නේ එහෙම. ඒව කොහොම තණ්හාවෙන් බරිත වෙලා තියෙන්නේ. තේරුණා නේද? නමුත් මේ ලෝකෝත්තර පැත්තට එනකොට පාරමිතා කියන බවට පත් වෙන්න ඕන. පාරමිතා ගුණධර්ම තුල තණ්හා මාන දිට්ඨි අනුපාතා වෙන්න ඕන. තණ්හාව මාන්නකාරකම මිච්ඡා දිට්ඨිය. කරුණෝපාය කෝසල්ල පරිද්දහිතා. ඒවා කරුණාවෙන් තහ නුවණ මේ මෛත්‍රියෙන් යුක්ත වෙන්න ඕනේ. තේරුණේ? ආන් ඒවා තමයි පාරමී සංඛ්‍යාවට යන්නේ. ඒවට කියනවා අදි කියන වචනය. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. තේරුණේ? එතකොට මේ අදි කියන වචනේ එන්නේ ලෝකෝත්තර පැත්තට බර වුණා වූ ಗುಣධර්ම උන්ටයි. ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. ඉතින් මේ සියල්ලක්ම විසුද්ධියටපත් වෙන්නේ ශ්‍රද්ධාව තුළ. ශ්‍රද්ධාව තුළින් තමයි විසුද්ධ වෙන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ ලෝකයේහි යථාර්ථයේ දුකයි කියලා එක්තරා ප්‍රමාණයකටවත් දැනගෙන නිර්වාණය සැපයි කියලා පිළි අරගෙන නිර්වාණය පිළිබඳව පැහැදීමකින් යුක්තව යම් කිසි කෙනෙක් ඉදිරියට යනවා නම් ආන් ඒකට කියනවා දැන පැහැදීම කියලා. දැන පැහැදීම එතන තියෙන්නේ. දැනගන්නේ කොතනද? ලෝක ධර්මය. පහදින්නේ ලෝකෝත්තර ධර්මයට. ධම්මේ අවෙච්ඡප්පසාද කියන්නේ ඒකයි. ධර්මයේ දැනගෙන ධර්මයට පහදිනවා. දැනගන්නේ තමන් ඉන්න තැන. ඉන්නේ කොහේද? ලෝකෙ ඉන්නේ ලෝකයේ තුල ඉන්නේ. ලෝකය කියන්නේ අසත් ධර්මයක්. හොඳ දෙයක් නෙමෙයි. කරදර ගොඩක්. ඈ ලෝකය කියන්නේ කරදර ගොඩක්, දුක් ගොඩක්, අසහනයක්. පීඩාවක්. ලෝකය කියලා කියන්නේ. ආන් ඒක අපි දැනගන්න ඕනේ. ඒක දැනගන්නකොටම ලෝකයට පහදිනවද? නැහැ. පහදින්නේ කොහාටද? ලෝකෝත්තර නිර්වාණයට. අන්න එතන ඉඳන් ඊතනත්තා සීලයක් රැක්කත්, සමාධියට ගියත්, වෙන භාවනාවක් කළත්, දානයක් දුන්නත්, තවත් ලෝකයකට රින්ගන්න නෙමෙයි. දිව්‍ය ලෝකෙට රින්ගන්නවත්, බ්‍රහ්ම ලෝකෙට රින්ගන්නවත් එයා අදහස් කරන්නේ නැහැ. සක්විති රජ වෙන්නවත් නෑ නෑ. ඒ ඔක්කොම යා දන්නවා ඒ හැම තැනම තියෙන ලෝකය. සිතයි කයයි දෙකේ එකතුව. දුකයි. ඒක නිසා එයා කරන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි කරන්නේ. ආන් ඒව තමයි අදි කියන වචනයට අයිති වෙන්නේ. ඔක්කොම අදි. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා, විසුද්ධ කියලා කියන්නේ. සප්ත විසුද්ධියක් ගැන අහලා තියෙනව නේද? සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධි, අංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. ඔය ඔක්කොම සත්‍ය විසුද්ධියටම පදනම තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති පුද්ගලයාගේ කිසිම දෙයක් විසුද්ධියට නම් යන්නේ නැහැ. ඒගොල්ලත් අර දේවල් කරනවා. සිල් රකින්නවා, භාවනා කරනවා, දන් දෙනවා, ඔක්කොම කරනවා. කොහෙන්ද බැරි විලෝක යන්නේ? එන්නම් බ්‍රහ්ම ලෝකයන්ද. මොකද්ද තියෙන්නේ? තණ්හාව. ඊට පස්සේ ඒ කට්ටිය අපායට බයයි, දිව්‍ය ලෝකයට ආසයි, බ්‍රහ්ම ලෝකයට ආසයි, ආසාවෙන් බයෙන් හෙවත් තණ්හාවෙන් ඒවා කරනවා. ඒ තුල තියෙන්නේ අපිරිසිදු භාවයක්, විසුද්ධ භාවයක් නෑ. පැහැදිලි? එහෙනම් මතක තියාගන්න සප්ත විසුද්ධියටම පදනම තමයි සද්ධාව. සියලුම පාරමිතා ධර්ම වලට පදනම තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙකුට පාරමිතා නොපුරා ඉන්න බෑ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට පාරමිතා පුරන්නත් බෑ. තේරුණේ? මෙන්න මේ ශ්‍රද්ධාවෙහි වටිනාකම පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කත්තච වික්කවේ ශ්‍රද්ධා බලන් දත්තම්බං. මහන්නේ ශ්‍රද්ධාවේ බලය දකින්නේ කොතෙන්ද? චතුසු සෝතාපට්ටි අංගයේසෝ. සතර සෝතාපට්ටි අංගයන් තුල ශ්‍රද්ධාවේ බලය දකින්නලු. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන්මයි සෝතාපන්න වෙන්න පුළුවන්. ආය වෙන කිසිම දෙයකින් බෑ. ශ්‍රද්ධාවෙන්මයි පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේ මෝඩකම නෙමෙයි හැබැයි. ශ්‍රද්ධාව කියන්නේ මෝඩකම නෙමෙයි. දැනපැහැදීම. දැනගන්න ලෝකෙහි යථාර්ථය දැනගත්ත උත්මයෙක් ළඟට යන්න ඕනේ. එතෙන්ට ගියාන් පස්සේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්ම දේශනා කරනවා. අන්න එතකොට ඒක නැත්තා ලෝකයේ දුකයි කියලා දැනගන්නවා. එතන තියෙන සුතමේ පඤ්ඤාව. ඊළඟ මේක අසා ගන්නවා දරා ගන්නවා සුතමේ පඤ්ඤාව කියන්නේ යන්නේ උගත්කම කියන එක. ඊට පස්සේ මේ පිළිමව යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න විමසන්න පටන් ගන්නවා. අන්න චින්තාමේ ප්‍රඥාවට ගියා. ඊළඟට යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් මේ චින්තනය දියුණු කරගෙන දියුණු කරගෙන අන්න ප්‍රායෝගිකත්වයේ තුලින් අවබෝධ කරගන්නවා. අන්න භාවනාමය ප්‍රඥා. තේරුණේ? ඒතකොට මෙන්න මේ විදිහට ප්‍රඥාව ලෝකෙහි යථාර්ථය දැනගන්නවා සමගම එයා එතන ඉඳන් කිසිම දෙයක් මේ ලෝක වර්ධනය සඳහා නම් කරන්නේ නැහැ. එයා එතන ඉඳන් ලෝක මර්ධනය. ලෝකෝත්තර වර්ධනය. තේරුණේ මම හැමදාම මේ දේශනාව කරනවා. එතන ඉඳන් නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව කටයුතු කරනවා. රැස් කරන අධ්‍යාසය ඉවර වෙනවා. තේරුණා නේද? ඉතින් ආන් ඒවා තමයි මේ විසුද්ධ කියන භාවයටපත් වෙන්නේ සීල විසුද්ධි, තිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි, ඒතර පාරමිතා, දාන පාරමිතා, සීල පාරමිතා ඔක්කොම අයිති වෙන්නේ ශ්‍රද්ධාවේ බලමහිමින් තුලින්. ඉතින් මේ විදිහට ලෝකයේ දුකයි, දුකයි මේ පටිච්ච සමුප්පාද න්‍යාය කාරණුව යනකොට ඉස්සල්ලා ඵලය දකින්න වගේ නේද? ඵලය දැකගෙන යනවා ලෝකයේ දුකයි, දුකයි හැම ඉරියව්වක් ළඟදීම දුක දැනගෙන යනවා. ඊළඟට අනිත්‍යය දකිනවා. ඊළඟට අනාත්මය දකිනවා. ඔන්න ලෝකයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැනගෙන ඉදිරියට යනකොට මොකද වෙන්න ඕනේ සක්කාය දිට්ඨියට? නැති වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව. මමත්වේ නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක තවත් මේ මේ මේක තේරුම් ගන්න බැරුව කෑ ගන්නවා සමහරු. සමහරු කියනවා සක්කාය දිට්ඨිය කියන්නේ මම මේ මාගිය කියන හැඟීමලු. සෝතාපන්න වෙනකොට ඒක නැතුව යනවලු. ඒ වුණාට අරිහත් මාර්ගයේ වඩන පුද්ගලයාටත් මාන්නක්කාරකම තියෙනවලු. ඈ ඒකයි මට කනගාටු. ඈ සක්කාය දිට්ඨිය කියන්නේ පින්නතනේ ආත්ම දිට්ඨියේ දැටි බව. ඈ මට මේක දැන් කියලාම කටගෙවිලා තියෙන්නේ. ආත්ම දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ වැරදියට පිළිගැනීම. ඒ පිළිගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් වැරදි පිළිගැනීමක් ඇති වෙනවා. මේ කුමක් දැකලාද? ලෝකය දැකලා මොකද්ද මේ ලෝකය කියන්නේ විඥාන නාම රූප මේ විඥාන නාම රූප කියලා කියන්නේ ශක්තියින් පහක සංකලනයක් ධාතු පහක සංකලනයක් ධාතුවක් කියන්නේ ශක්තියක් ශක්තියක් ඇති උනේ චලනය තුළින් චලනය කියන්නේ අනිත්‍යයි වේගයක් වේගයක් තුළින් ධාතු හටගත්තා ධාතු පහක සංකලනය තමයි විඥාන නාම රූප කියන්නේ ඒක තමයි ලෝකය කියන්නේ මෙන්න මේ අනිත්‍ය වූ ලෝකය නිට්ටයයි කියලා මුලා වීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මුලා වෙනකොට මොකද වෙන්නේ? ආන් එතන ඉඳන් ඒක මගේ කියලා ගන්න හිතෙනවා මම කියලා ගන්න හිතෙනවා. ඒක දැඩි වෙනවා ඊට පස්සේ. මේ ආත්ම දැඩි වෙනවා. ආත්ම දිට්ඨිය කියන අසත් ධර්මයක් ඒක. සත් ධර්මයක් නෙමෙයි. අසත් ධර්මයේ අනායාසයෙන්ම වැඩෙනවා. ඒ මොකද ලෝකයේ ප්‍රകൃති අසත් ඒක නිසා අසත්භාවයන් අසත්භාවයන් කරා යදගෙන යනවා. ආත්මදිත්‍යත් අසත් ධර්මයක් ඒක අනායාසයෙන්ම වැඩෙනවා. වැඩෙන්නේ කොහොමද? ලෝකය සැපයි සැපයි නිට්ටයයි නිට්ටයයි හොඳයි හොඳයි ඈ ආන් ආත්මභාව කෝටි ගණනක් මේ ආත්මදිත්‍ය දැන් වැඩිලා ඝන වෙලා දැඩි වෙලා ආන් මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ ඒ සක්කාය දිට්ඨිය නිසා මොකද වෙන්නේ? අන්න මමත්වේ හට ගන්නවා. මේක නිත්‍ය නම් මගේ කියලා ගන්න දෙයක් දෙනව නේද? නිත්‍ය නම් ගත හැකියි නේ. හොඳ නම් ගත යුතුයි. අන්න මගේ කියලා ගත හැකියි, මගේ කියලා ගත යුතුයි කියලා අන්න මමත්වේ ඇති වෙන්න ඕන නැතිනේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමත්වේ නෙමෙයි. මේ ලෝකය සත් කියන පිළිගැනීම. එහි දැඩි බව. ඒ නිසා මගේ කියලා ගන්න හිතෙනවා මම කියලා ගන්න හිතෙනවා. ඒතර සක්කාය දිට්ඨිය නිසා තමයි මමත්වය හටගන්නේ නේද? එතකොට දැන් මේ ප්‍රතිවිරුද්ධ බලවේගයන් නේද අන්න හදන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ නිට්ටයයි සැපයි ආත්මයි කියන දැඩි බවනේ පිළිගැනීම නේද? දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන ඉදිරියට යනකොට සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒවත් අර දැඩි බව නැති වෙලා සියුම් වෙනවා. එතකොට මමත්වයට මොකද වෙන්නේ? නැති වෙනවද සියුම් වෙනවද? අන්න හරි. මමත්වය සියුම් වෙනවා. දැන් ප්‍රත්‍යඥයාගේ මමත්වය දැඩි. ඈ ආර්ය පුද්ගලයන්ගේ සෝතාපන්න පුද්ගලයාගේ මමත්වය සියුම් වෙලා තියෙන්නේ. නමුත් මමත්වයේ තියෙනවා. සියුම් වෙලා තියෙන්නේ. සකදාගාමී වෙනකොට තව සියුම් වෙනවා. මොකද ආත්ම දිට්ඨිය සියුම් වෙනවනේ. අනාගාමී වෙනකොට තව සියුම් වෙනවා. ආත්මදිත්‍ය සම්පූර්ණයෙන්ම निराවරණය වෙලා මහා ප්‍රඥාව ලැබෙනකොට අන්න එතෙන්දි තමයි මමත්වේ නැති වෙලා යන්නේ. තේරුණා නේද? හොඳට තේරුම් ගන්න ඕනේ පින්නතුනේ. මේවා හොඳට තේරුම් ගන්න ඕන දැන්. අද බොහෝ දෙනෙක් මේ ටික තේරුම් ගන්න නැහැ. අන්නේ තේරුම් ගත්තට පස්සේ මේක හරියට ලේසි නැති කරලා දාන්න. සක්කාය දිට්ඨියට දැඩි ප්‍රහාරයක් එන්න කරන්න පුළුවන්. උත්තරාහාරි තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ ලෝකේ යථාර්ථයේ දුකයි කියලා ආර්ය උත්තමයන් ළඟට ගිහිල්ලා දැනගෙන ඒක අසාගෙන දරාගෙන සිතා විමසා බලා චින්තාමය ප්‍රඥාවට ගිහිල්ලා හැම ඉරියව්වක් ළඟදීම දුක දැනගෙන ඉදිරියට යනවා. අනිත්‍ය දැනගෙන ඉදිරියට යනවා. අන්න එතකොට සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වුණා, සියුම් වුණා ඊට පස්සේ හැම තැනම මේ දැනත්තාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද පේන්න පටන් ගන්නවා. අනායාසයෙන්ම මේ ත්‍රිලක්ෂණය දකිනවා ඊට පස්සේ. වැඩි කල් විනිවිද බලන්න හම්බ වෙන්නේ නැහැ ඒ තැනත්තාට. වැඩිම වුණොත් ආත්ම භාව හතයි. තේරුණා නේද? එතකොට ආත්ම භාව හතක් ඉවර වෙනකොට සම්මා දිට්ඨිය නැති වෙලා යනවා. අල්ලි වැටේ. වැඩිම වුණු සම්මාදිට්ඨිය තියෙන ආත්ම භාව හතයි. ඊට පස්සේ සම්මාදිට්ඨිය නැති වෙනවා. ඒ කියන්නේ විනිවිද දැකීම නවතිනවා. දැන් මොකද වෙන්නේ? නිරාවරණ ඥානය ලැබෙනවා. සම්මාදිට්ඨිය නැති වෙනවා කියන්නේ මහා ප්‍රඥාව ලැබෙනවා කියන එකයි. කමන්නේ නේද? මේක අස්සෙන් බලන්න ඕනේ නේද? මොනවද අස්සෙන් බලන්නේ? හ්ම්. නිරාවරණ ඥානය ලැබෙනවා. තේරුණේ? ඉතින් ඒකත් මම මේ මුලින් මතක් කළේ මොකද මේ භාවනා පන්තියට පැමිණිච්ච අද පැමිණුණු කට්ටියක් ඉන්නවා. ඒකයි මම පොඩ්ඩක් මතක් කළේ. ඒ අයටත් මේකේ තියෙන ශාස්ත්‍රීය බව පෙන්නම් කරන්න මට ඕනේ කරන්නේ. ශාස්ත්‍රීය බව, පිළිගත හැකි බව, බුද්ධිගෝචර බව. ඒ ටික අවබෝධ කරගත්තාම ඉතින් ආයෙ නවත්තන්න බෑ කට්ටිය. දිග්ගටම මේ වැඩේ කරගෙන යනවා. මං එන්න එපා කිව්වත් එනවා ඊට පස්සේ. හ්ම් එතකොට යථාර්ථය දැකීම සඳහා පින්නතුනි අපට අවශ්‍ය වෙනවා ශක්තිමත් මනක් අවශ්‍ය වෙනවා. මොනවටද දරා ගන්න. දරා ගන්න නැතුව විමසන්න බෑ නෑ නේද? දරා ගන්න ඕනේ විමසන්න. ඊළඟට චින්තනයක් අවශ්‍ය වෙනවා. චින්තනය. චින්තනය තුළින්මයි දර්ශනයට යන්නේ. චින්තනය සඳහා අපිට අවශ්‍ය කරනවා ශක්තිමත් හිතක්. මොකද්ද මේ ශක්තිමත් හිත කියලා කියන්නේ? ඇලීමෙන් ගැටීමෙන් තොර හිතක්. ඒ කියන්නේ රහත් හිතක් නෙමෙයි. ඇලීම ගැටීම සම්පූර්ණයෙන් නැතු වෙන රහතන් වහන්සේට. නමුත් අපිට එක්තරා ප්‍රමාණයකටවත් ඇලීම ගැටීම අඩු කරගන්න වෙනවා. ආන් එක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඈ අන්තගාමී භවයේ අඩු බව කියන එකයි උපේක්ෂාව කියන්නේ. ආන් එක තමයි මම ඉදිරිපත් කරන්න මේ වටිනා හිත, වැදගත් හිත, එහෙම නැත්නම් මේ සම්මා සමාධිය, ශක්තිමත් හිත, ශක්තිමත් වෙන්න ඕනේ යථාර්ථය දකින්න නේද? බර උස්සන්න, ගල් උස්සන්න නෙමෙයිනේ. කොච්චර හිත ශක්තිමත් වුණත් මේක අන්තගාමී නම් යථාර්ථය දකින්න බෑ නේද? ආ මේකයි මම ශක්තිමත් කියන වචනයෙන් පෙන්වන්න කරන්නේ මදහත් කියන එකයි. මදහත් හිතකින් තමයි නිවැරදි තීරණයක් දෙන්න පුළුවන්. ඊළඟට මන ශක්තිමත් වීමෙන් තමයි අපිට ධාරණ ශක්තිය කියන එක ඇති වෙන්නේ. මම ගියසරිත් මේ ගැන කතා කළා. අපේ මන නිතරම අවිවේකයෙන් යුක්තව ඉන්නේ. ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් කරන කියන දේවල් යලිත් යලිත් යලිත් යලිත් එන්නේ කොහාටද? මනට. ඒවා විතක්ක ਵਿਚාර වලට දාගත්ත යන පස්සේ මේක විවේකයක් නැතුව යනවා. ඈ අරමුණු වෙනවා ඒවා ਵਿਚාරයට ලක් කරනවා විමසනවා ඈ අර පහෙන්ම කරන දේවල් මනට නෑන්නේ ඒක නිසා මන ඊටා ඉක්මනින් දුර්වල වෙනවා ඔතන තමයි මිනිහගේ ප්‍රාණය තියෙන්නේ පින්නතුනේ මන තුල. මන දුර්වල වුණොත් ඔක්කොම දුර්වලයි. ශාරීරික ශක්තියක් දුර්වල වෙනවා. මානසික ශක්තිය දුර්වල වෙන දුර්වල වෙන්න ඔන්න පටන් ගන්නවා දිය වැඩියාව. ප්‍රධාන රෝගය ඒක තමයි. ඈ ඔව් ඔව් සීනි කෑමෙන් නෙමෙයිද නෑ නෑ නෑ <laughs> මොකද නේ හිතා ඉන්නවා සීනි කෑමෙන් නෑ නෑ අද දොස්තරෝ හොයාගෙන තියෙන්නේ මේක. ඒක නෑ දොස්තරලා දැන් ඉදිරිපත් වෙලා තියෙන මේ මානසික ශක්තිය සමත භාවනාව කරන්න. මන දුර්වල වීම නිසා ඔක වෙන්නේ අවිවේකීතාවය නිසා. ප්‍රෙෂර් එක, දීවැඩියාව, එතකොට අංශභංගය කියන හැම ලෙඩකටම මනෝ පුබ්බංගමනේ. මනෝ පුබ්බංගම ධම්මා කිව්වහම එක එකක්වත් ඉතුරු එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මනෝ පුබ්බංගම ධම්මා කිව්වා මේ මුළු ප්‍රාණ ජීවයම මන පූර්වාංගම ක්‍රම තියෙන්නේ. තේරුණා නේද? මනෝසෙට්ටා. මනසෙට්ටයි. මනෝමය. මනෝමයමයි ඔක්කොම. ස්වර්ණමය නෙමෙයි. හ්ම්. ඒතර මනේ බලවත් තැන තියෙන්නේ මං කියවනේ මෙතන මේ. ඔළුවේ තමයි මනේ මිශ්‍ර සිංහලෙන් කතා කරන්නම්කෝ. මනේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ ඔළුවේ. සුද්ධ සිංහලෙන් මිශ්‍ර සිංහලෙන් කතා කරන්න ඕනේ. තේරුණා නේද? මෙතන තමයි ප්‍රාණය තියෙන්නේ. මේක කුඩු වුණොත් ඉවරයි. ඈ ඊළඟට Papua ඊළඟට දෙවෙනි ස්ථානය. මේක තේරුම් ගන්න බැරුව තමයි මන කියන්නේ හිතලු හිත කියන්නේ මනලු තියෙන්නේ ඔළුවේලු තියෙන්නේ Papuaලු කෙනහැල්ලෙන් දැන් සමහරුන්ගේ තියෙනවලු. <laughs> මන කියන්නේ ඇත්ත වශයෙන් පින්නතුනේ ඉන්ද්‍රිය හයෙන් බලවත්ම ඉන්ද්‍රිය මන කියලා කියන්නේ. බලවත්ම ඉන්ද්‍රිය. මන හුඟක් උපකාර වෙනවා හිත සකස් වෙන්න. මං චිත්තානුපස්සනා කරනවා ඊළඟ දෙන්නක ලක්ෂණයට අන උපකාර වෙන්නේ නැහැ. තේරුණා නේද? භවය කියන්නේ මනින්මයි. ඔය ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් භවයට යන්නේ නැහැ අපේ. භවයට යන්නේ මනින්මයි යන්නේ. මරණාසන්න අවස්ථාවේදී මනට තමයි එන්නේ ධම්ම රූප කරපු දේපු දේවල්. එතකොට තමයි මේ චුතිසිත සකස් වෙන්නේ. චුතිහිත සකස් වෙලා තමයි ඒක කර්මානුරූපෝ ධර්මානුකූලව ප්‍රතිසන්දියට යන්නේ. තේරුණා නේද? ඔක්කොම මනින් යන්නේ. පොදුම බලයක් තියෙන්නේ. ඔය ඇත්ත වශයෙන් කියනවා නම් මේ જાතිය කියලා කියන්නේ ප්‍රතිසන්දිය જાතිය කියලා කියන්නේ. අද නම් જાතිය කියන්නේ අම්මේ කුසෙන් එළියට මේක જાතිය නෙමෙයි. ಜಾති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ නන් නේද? එතකොට මේ මව කුසේ නේද වැඩියෙන් දුක් වෙනවා තින්නේ අපි නේද? බලන්නකො. ඉතින් ಜಾතිපත්ත්‍යා නම් ওই මව කුසේ විඳින දුකත් මව කුසට එන්නේ කියන්නේ මව කුසේ පිරිසිඳ ගන්නකොටම එපා ಜಾතිය වෙන්න නේද? දැන් අද ಜಾතිය කියලා කියන්නේ මව කුසෙන් එළියට එන වෙලාව. ඒක ಜಾතිය නෙමෙයි ඒක උප්පත්තිය නෙමෙයි. හ්ම්. අතනයි බලන්න ඕනේ. ඒක නිසා මම කේන්දර හදන නැත්තන්ට කියන්නේ පුළුවන් නම් ඔන්න ඔතනින්නම් බලන්න කියලා. පටිච්චසමුප්පාද න්‍යායට අනුව කේන්දර හදන්න. එහෙම හදන අය ඉන්නා මම දන්නවා. ඒ කේන්දර හදන කට්ටිය පටිච්චසමුප්පාද න්‍යායට අනුව කියන්නේ පෙර ආත්මෙත් බලන අය කට්ටිය. මේ පුද්ගලයාගේ මරණාසන්න අවස්ථාවේදී කොහොමද මේ සිත සකස් වෙලා තිබුණේ? ඒ මොන විදිහේ කර්ම ශක්තියකින්ද මෙතෙන් ආවේ? ඒ ඔක්කොම බලන අය ඉන්නවා මම දන්න අය ඉන්නවා. දැන් නම් ගියා නෑ මම දන්නේ එක්කේ නමයෙන් අහන්නකෝ කවුද කියලා. එයා මැරිලා. අන්න එහෙම මේ පටිච්ච සමුප්පාදේ ගන්නව කේන්දර බලනවා කියන්නේ ඒකයි. ඉතින් අම්මයා කුසෙන් එළියට එන එක නම් හොඳ වෙලාවක් බලලා ගමුකෝ නේද? හොඳ වෙලාවක් බලනවා. වෙලාවක් බලලා ડોක්ටර් කෙනෙකුට කියනවා කීයක් කර දීලා මෙන්න මේ වෙලාවට ළමයා එළියට ආන් දෙන්න කියලා. එතකොට ආවේ. <laughs> තේරුණේ? ඉතින් ආන් ඒක නිසා මේ මන ශක්තිමත් වෙන්න ඕනේ. ශක්තිමත් කරගන්න තියෙන උපක්‍රමය තමයි මේ සමත භාවනාව.